ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබ්බ ආණ්ඩුව වැට්ටුවේ කවුද? පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉද්දිත් ආණ්ඩුව නැති වුණේ කවුරු හින්දාද? ඒවට කටක් කැරෙන්න ජාතික සංවිධායකලට මහලේකම්ලට බැරිවීම අහෝ දුගකි. ඒකයි අපිට කියන්න තියෙන්නේ. ඒ කෙසේ වෙතත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ජන බලය. ඒ නිසා ජන බලය මස්තින් එතුමා අගමැති අපේක්ෂකයා බවට එනවා මිසක් කවුරු ළඟවත් දණින් වැටලා මං හිතන්නේ එතුමා අගමැති අපේක්ෂකත් ඉල්ලයි කියලා. සන්දානේ හවුල්කාර ප්‍රක්ෂයක් අපි. අපිට මොකද මේ ඒක කියන්න බැයිද? තහංචි දාලා තින්නේ. ඇයි අපි කියන එක වැරදිද? සන්දානයේ අවුල්කාර පක්ෂයක් විදිහට අපේ මතය අපිට ප්‍රසිද්ධියේ ජනතාව විදිහට කියන්න පුළුවන්. ඒකට මේ වෙන කාගවත් අවසර ඕනේ නැහැ.